ඊළඟ ප්‍රශ්න බුද්ධික මහත්මයා සති සම්පජන්ණය පෙරට වඩා දැන් මිනිසුන් සමග කතා කිරීමේදී බොරු නොකියන නිසා සතියෙන් කතා කරයි. නමුත් සමහර අවස්ථාවලදී සිත මාන්නයට දැමීමට පෙළඹේ. අතිමානයෙන් ගැලවෙන්නේ කෙසේද? ඒක තමයි ඉතින් අර මුල් මුල් කුසල ධර්ම පසුපසු අකුසල ධර්ම වලට උපනිශ්‍රය වෙනවා. එතකොට මුලින් ඇති වුනේ සිහිය. එතකොට සිහිය නිසා තමයි පාපයෙන් වළකිනවා. පාපයෙන් වැළකීම කියන එක කුසලය. ඊට පස්සේ මම පාපයෙන් වළකින කෙනෙක්. අනිත් අය නම් පව්කම් කරනවා. අපි නම් එහෙම නෙමෙයි. <laughs> ඒකෙන් මාන්නය ඇති. එතකොට මාන්නය දෙආකාරයි. යථාව මානය සහ අයථාව මානය කියලා යථාව මානය කියන්නේ ඇත්තටම තියෙන දේ සම්බන්ධව සංසන්දනය කරනවා. එතන එතන මාන්නයක් තියෙනවා. හැබැයි මාන්නේ තියෙන දේ වගේ. අයතාවමානය කියන්නේ නැති දේවල් සම්බන්ධව පුම්බ ගන්න. ඉතින් අයතාවමානය වඩාම හිස් බරපතල දෙයක්. ඒක පුස්ස. යතාවමානය පුස්සක් නෙමෙයි. නමුත් ඒක අපට කරුණාව මෛත්‍රිය පවත්වන්න, සිහිය පවත්වන්න, ප්‍රඥාව පවත්වන්න, ඉවසීම පවත්ව ගන්න ඒ සියල්ලටම බාධාවක් වෙනවා. මොකද මානය කුසල්සිතේ ඇති වෙන්නේ නැහැ. පාපෙන් වැළකීම සිහිය සම්පජඤ්ඤය මේ ඔක්කොම කුසල් සිත්නේ. එතකොට මේ කුසල් සිත් වලට බාධා කරන ධර්මයක් තමයි මානය කියලා කියන්නේ. ඒක අකුසල් සිතේ පහළ වෙන නිසා. ඒ නිසා ලෝකේ තියෙන දේවල් ගැන හිතන්න ගිහිල්ලා මම මගේම කුසල මාර්ගයට ඇයිද බාධා පමුණවා ගන්න. ඇයිද මං එච්චර එහෙම විනාශ වෙන්නේ? ඇයි මං එච්චර බොළඳ වෙන්නේ? දැන් මේ මගේම මනසේ හැඟීමකට නේද මම වහල් වෙලා අන්න ඒ විදිහට ටිකක් බුද්ධිමත්ව කල්පනා කරලා තමන්ගේ මනසට ටික ටික උපදෙස් දෙමින් තමයි ඒ தත්ත්වෙ මනස මොදවා ගන්න ඕන කරන්නේ.